අප දන්නවා සංකතය කියන්නේ හේතුන් පත්‍ය කරගෙන සකස් වන ධර්මය. හෝ යම් ඵලයක් වේ නම් හේතුන් විසිර යාමෙන් නැති වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ කුසලයේ වැඩිවීමට ආධාරක කරන ධර්මයන් සම්මුතියට සහ පරමාර්ථයට අනුව විපස්සනාවේ මෙනෙහි කිරීමෙන් කුසලයේ වැඩෙන්නේද? කුසලයේ වැඩිවීමට අවශ්‍ය කරන්නේ මොනවාද? අහන කාරණය ටිකක් පැටලිලි සහිතයි හේතුන් විසර ගියාම ඵලය විසිරෙනවා ඒක අපට වැටහෙනවා ඊළඟට අහන්නේ කුසලයේ වැඩිවීමට ආධාර කරන ධර්මයන් සම්මුතියට සහ පරමාර්ථයට අනුව විපස්සනාවෙන් මෙනෙහි කිරීමෙන් කුසලය වඩන්නේ කොහොමද කියලා එතකොට කුසලය වැඩිවීමට ආධාර කරන ධර්මයන් කියලා කිව්වහම දැන් භෞතික දේවල් වෙන්නට පුළුවන් මානසික කාරණා වෙන්නට පුළුවන් භෞතික වශයෙන් ගත්තොත් අපිට අපේ කය ඊළඟට චක්කුසෝත ඝාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රියන් ඊළඟට අපේ මන මනස නැමැති ඉන්ද්‍රිය අපට කුසලයේ වඩන්නට ආධාර වෙනවා. ඊළඟට ඒ චක්කසෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආරම්භණයක් අපිට කුසලයේ වඩන්නට හේතුන. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් තමයි අපිට කුසලයට හරි අකුසලයට හරි හේතු ප්‍රත්‍ය වෙන්නේ. ඔයිට එහා දෙයක් ලෝකේ ඇත්තේ නැහනේ. එතකොට ඔය හය අපිට සම්මුති වශයෙන් දකින්නට පුළුවන් මේ ඇස නිසා තමයි මේ දර්ශනය ඇති වුනේ මම මේ වගේ දෙයක් දැක්කා මගේ ඇහෙන් දැක්කා ආදී වශයෙන් අපිට සම්මත වශයෙන් ගන්නට පුළුවන්. පරමාර්ථ වශයෙන් ගන්නකොට චක්කු කියන්නේ කුමක්ද? එතකොට චක්කු රූපය කියන්නේ කුමක්ද? ඒ චක්කු රූපය තුල එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ කුමක්ද? එතකොට ඒක ජනිත උනේ කොහොමද? పూర్ව හේතු ප්‍රත්‍යයෙන් චක්කු ඉන්ද්‍රිය ජනිත වෙන ආකාරය. මේ මොහොතේ චක්කු ඉන්ද්‍රියට අර රූප ඡායාව පතිත වෙන ආකාරය. ඒ පතිත වෙනකොට එතන අසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්න හැටි. ඊට පස්සේ අසත් රූපයත් චක්කු විඥානයත් එකතු වීම නිසා ස්පර්ශය හට ගන්න හැටි. ඒ ස්පර්ශය නිසා වේදනාව හට ගන්න හැටි. ඒ වේදනාව නිසා තණ්හා උපාදාන ආදී වැඩෙන හැටි. එතන චිත්ත වීති ඇති වෙන හැටි. ඉතින් ඔය ඔක්කොම එකින් එක විග්‍රහ කර කර විදර්ශනා කරන්නට පුළුවන් පරමාර්ථ වශයෙන්. ඕන සම්මුති වශයෙන් අපිට දකින්නට පුළුවන් මේ ඇසින් අර රූපය දැක්කා කියලා ඕන නම් එතන තියෙන නාම රූප ධර්මයන් චිත්තචෛසික වශයෙන් රූප වශයෙන් බෙදලා විග්‍රහ කරලා අපිට පරමාර්ථ වශයෙන් විදර්ශනා කරන්නට පුළුවන්. ඉතින් ඒ ඒ විදිහට කරනකොට තමයි එතන විදර්ශනා සංපයුක්ත කුසලයක් ජනිත වෙන්නේ. එහෙම නැතිනම් ඉතින් අපිට සම්මුති වශයෙන් ගත්තොත් මම මේ රූපයක් දැක්කා ඒ රූපය දැකලා ඇයි මම මෙතන තෘෂ්ණාව ඇති කරගන්නේ ඇයි මම මේකෙන් කෙලස් ඇති කරන්නේ? එතකොට අච්චර ලොකු ගැඹුරු විදර්ශනාවකට එහෙම නැත්නම් පරමාර්ථ විග්‍රහයකට ගිහිල්ලා නැහැ. මම ඇයිද මගේ මනස කෙලස ගන්න මේ රූපයක් දැකලා මේ ස්ත්‍රිය දැකලා මේ පුරුෂයා දැකලා මේ හඬ අහලා මේ ගැන හිතලා මේ රසය අනුභව කරලා ඒ මම අකුසල ජනිත කරගෙන ඒ මම මගේ හිත කෙලස ගන්න. එතකොට එතන මම මගේ කියලා අපි සම්මත වශයෙන් ගන්නවා. සම්මත වශයෙන් ගත්තා වුණත් අපිට පුළුවන් ඇයි මම මගේ සිත කෙලස ගන්න. කියන මට්ටමින් අපට දකින්නට පුළුවන් නම් එපමණකින් අපට විදර්ශනාව තුළ අකුසලෙන් වැළකීලා කුසල් වඩන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අවම වශයෙන් සම්මුති වශයෙන් හෝ අකුසලයේ යටපත් කරලා කුසලයේ වඩන්නට සිත පුහුණු කරන්නට ඕන. වඩාත් ප්‍රසස්තයි අපට පරමාර්ථ ධර්ම වශයෙන් ඒවා විග්‍රහ කරගෙන ගැඹුරු විදර්ශනාවකට යන්න පුළුවන්. ඔය දෙකෙන්ම අපට කුසලයේ පුහුණු කරන්න පුළුවන්.